දැයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 82 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනිම ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරතුන් ගඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අලුතුම පැමිණිච්ච අයට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් ඊයේ අහන්න ලැබිච්ච ඒ කමටහම් බණ ඒ බණපටිය පිළිබඳව නොතේරෙන තනක් විස්තර විභාග කරගන්න ඕන නම් එනත මේ කාලසටහන ආදී අපි ඉදිරිපත් කරන ලද විවස්ථාවල් ටික නිසන්නමනේ භාවනා කරනකොට පිළිපැදිය යුතු දේවල් පිළිබඳව හෝ Taman රකින්න සීලේ පිළිබඳව හෝ අපහැදිලිකමක් තියෙනවනම් ඒක පිරිසුදු කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී එහෙම නැත්නම් ඒවා ක්‍රියාවත් කරන්න අමාරුයි ඒවා පිළිබඳව දන්නේ නැත්නම් ඉතින් අපි සාමාන්‍ය වැඩ පිළිවෙල ගෙන යන්නේ ඔක්කොම අපෙන් කෙරෙන්න ඕන යුතුකම් වෙලා තිනවා දැනුම් දීලා තියෙනවා සීල දෙනා මේක දැනගෙන ඉන්නවා කියන පදනමේ කෙසේ නමුත් ඒක සම්බන්ධව නොතේරණයක් තියෙනවා නම් කරුණාකර මේක අවස්ථාවක් කරගන්න ඊට අමතරව තමන් භාවනා කරනකොට මතුවෙන කමඨහන සම්බන්ධ ප්‍රශ්න සහ තමන්ගේ ජීවිතයට අදාළ භාවනා නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රශ්න අපි මේ වෙලාව කරගන්නවා සාකච්ඡා කරන්න. ඉතින් මතක් කිරීමට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වගේත් ඉදිරිපත් වෙලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න වලින් අපි සතිವಾರේ පටන් ගන්නවා. කාට හරි අවශ්‍ය නම් මේ අතර වාරයේදී ප්‍රශ්න ප්‍රකාශන හෝ මාතෘකා මතක් කරන්න ඒ සඳහා වෙනම මයික් එකක් අපි වෙන් කරලා තියෙනවා කරුණාකරලා ඒකට කතා කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා කිසියම් සතිವಾರය ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා අපි ඍජු මහත්තයා ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවසරයි ප්‍රහාමඳුනි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර තබන විට වරාන් ඇතුලේ කකුලේ ඇඟිලි මැද කොටස විලුඹ දෙවරක් මෙනෙහි කළ යුතුයද පහදා දෙන්න ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා තමන්ට පය තිනකොට වැටහෙන දේ වැටහෙනවා නම් පය තිනක තේරෙනවා නම් මෙනෙහි නොකරත් ප්‍රශ්නයක් නැත්තේ නෑ නමුත් මේ පය තිනකොට ඒ අරමුණට පය තැබීම කෙරෙහි හිතේ අනවද මොනවද වැටහෙන්නේ කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න කරු මෙනෙහි කිරීම ගැන විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක භාවනා භාවනාවට අරමුණ අරමුණ භාවනා නම් වань ඒක තමයි තමන් කරන්නේ. නමුත් අහන්න ඕනලා තියෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට ඉදිරිපත් කරන්න ඕනලා තියෙන්නේ. එහෙම මෙනෙහි කරලා හෝ නැතුව හෝ පයිතින මොනවද වැටහෙන්නේ කියලා. ඒක නිසා ඔක්කොමලා මතක තියානින්න භාවනා කමඨාන සුද්ධ කරන්න ඕනේ නම් තමන් භාවනා කරනකොට තමන්ට වැටහෙන දේ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒක පිරිසුදු කරගන්නයි මේ ප්‍රශ්න අහන්නේ. මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. ස්වභාවයෙන්ම වැටහිම තියෙනවා. ගර්ථන ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී ආශ්වාසය දැනෙන්නේ පියනක් වැසෙනවා වගේ චලනයක් ලෙසයි. ප්‍රශ්වාසය බැලීමේදී උණුසුම් තත්ත්වයක් දකිනවා. මෙම භාවනාවේදී මුල, මැද, අග බැලීම යන කාරණය මට පැහැදිලි නැත. සමා වී එය පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාණය කරා යන මාර්ගයේ හෙළි වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ ඉදිරිපත් කරලා තියෙන වැටහෙන ආකාරයක හොඳයි. ඉතින් වැටෙන ආකාරයේ මට ආස්වාස් වේලාජුම ආස්වාස් කියලා මෙනෙහි කරා නැත්නම් මෙනෙහි කරන්නේ මට ඒක පීනක් වහිනා වගේ වැටුණා ප්‍රස්වාස වේලාජුම ප්‍රස්වාසයේ මෙනෙහි කරා හෝ නැහැ ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඒකට උණුසුමක් වැටෙනවා කියන එක තව දුරටත් භාවනා කරලා ඒකේ තියෙන්න පුළුවන් අනිකුත් පැතිකඩ ආස්වාසේ දිගද කොටද කොයි නාස්පුඩුවේද වදින්නේ කොතනද උඩුතොලයේද වදින්නේ ආදී තොරතුරු හුඟක් දැනගත්තට පස්සේ තමයි හිත පුරුදු වෙන්නේ මුලැමැදාක බලන්න. ඒ නිසා මේ වගේ දේවල් බලන් හිතාගෙන අපේක්ෂා කරගෙන භාවනා කරන්න එපා. එතකොට ගොඩක් කරලා භාවනා ආතතිගත වෙනවා, අසහනයකට දුරු දෙනවා. තම වැටහෙන දේ වැඩි වැඩියෙන් වැටහෙන දේ උකහ ගන්නත් අහුලා ගන්නත් ඊට පස්සේ මේ කමඨහන් වාර්තාවට ඇතුල් කිරීමේ පුරුද්ද තියාගන්න. එතකොට ওই කියන මුලැමැදාග වැටීමට සුදුස්සෙක් වෙයි. ස්වාමීන් වහන්සේ පැයක් සක්මන් භාවනාව හා පැයක් ආනාපාන භාවනාව වැඩුවාට පසු තවත් කල යුත්තේ කුමක්දයි පාදා දෙමින් කරනාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී නිවන් සුව පතමි. මේ පැයක් භාවනා කළ මොකද උනේ කියලා කියන්නේ නැතුව පැයක් භාවනා කරලා මොකද්ද කරන්න කියනකොට ඉතින් නටන්න කියන්න පුළුවන් ඊට පස්සේ. මේ භාවනා කරලා කියන විස්තරය ඉදිරිපත් කරන්නේ නැතුව මම මොනවද කියන්නද වෙන්නේ? ඒක නිසා කරුණා කරලා ඒ මූලික උපදේශ සටහමේ ඒ වගේම කමඨාන් සුද්ධ කරනකොට ඉච්ඡර මහන්සිලා පැයක් භාවනා කරලා දැක්කේ එක හුස්මක්වත් දැක්කද? පැයක් සක්මන් කළ අඩු ගන්න එක පියවරක් තියෙනකොට මොනවද වැටුනේ කියලාවත් කියාගන්න බැරුව ඊගාවට කරන දේ අහන එක නෙවෙයි තියෙන්නේ මේ කරන එක මෙතනදී අර්ථාන්විතව ඒ වගේම තව කෙනෙකුට වාර්තා කරන විදිය පිළිබඳව සැලකිලිමත් සැලකිලිමත් වෙන්න මේ විදියට මේ ප්‍රකාශන කෙරුවට වැඩක් නැහැ තමන් භාවනා කරනකොට වැටහුණ දේ අරමුණ මොකද්ද වැටහුණ දේ කොහොමද කියලා ඒ තොරතුරු ඉදිරිපත් කරන දන්නේ නැතුව පැයක් නෙමෙයි පැය දෙක තුනක් කරත් වැඩක් නැහැ. මේ පැයක් කරලා අඩුවන එක හුස්මක්වත් මූණට මූණ දාලා බලලා නැත්තම් වැටෙන්නේ කොහොමද කියලා කියාගන්න බැරි නම් sannivedanayak වෙලා නැහැ. කරුණාකරලා ඒ ටික කමටහන් වාර්තාවට ඇතුල් කරන්න. එතකොට ඔයිට වැඩි ආර්ථයක් ඇති ප්‍රශ්න අහන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාව වැඩුවාට පසු හිතට එන එන සිතිවිල්ල අනිච්ච දුක්ඛ අනාත්ම යන වශයෙන් හා 11 ආකාරයකට එහි අනිත්‍යතාව බලමින් මෙය ඡායාවක්, චිත්‍රයක්, මුලාවක්, මායාවක් බව මෙනෙහි කරමින් සිතුවිලි විදර්ශනාවට නගමි. මේ කල යුතුදයි පහදා දෙනෙමින් කර්ණාවෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිවනින් සැනසෙල්ල ලැබේවා. මේ පටන් ගන්නවා කියන ආනාපාන ඉවර කරාට පස්සේ හිතවිලි බලනවා කියලා මේ ආනාපාන ඉවර කරනවා කියන එක මොකක්ද අදහස් කරන්න කිව්වොත් ඔන්න මට උසම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලියපු ප්‍රශ්න කරු කැමති නම් ආනාපාන භාවනා කරලා ඉවර කරා කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් තොරතුරු දෙන්න. එතකොට ඊට පස්සේව සාකච්ඡා කරතගෙන නැත්නම් ඊට පස්සේව සාකච්ඡා කරනවායි කියලා කියන්නේ අපිට තාම අදාළ නැති විෂයකට. අපි මේ අදාළ විෂය වගේසින් ගන්නේ ආනපානිය හෝ වෙන අරමුණක් අරගෙන සතිය පිහිටවීම. ඒ නිසා එක අරමුණක් සම්බන්ධ හෝ කොච්චරක් ඉදිරියට ගිහිලා තියෙනවද මොකද්ද ඒකෙන් ලැබිලා තියෙන සතිය කියලා බලාගන්න ආනාපාන සම්බන්ධ විස්තර ටිකක් දෙනවනම් ඔය ටෙඩි බොහොම වටිනවා. ඉතින් ප්‍රශ්න කරුට ඒකෙච්චර වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි නම් අපිට පුළුවන් ඒක අමතක කරලා ඊගා ප්‍රශ්නට යන්න. ගරු ස්වාමීන් වහන්සේ අවිද්‍යා නිරෝධ අවිද්‍යාව නිරෝධ වන්නේ කෙසේදයි පහදා දෙන්න මැනවි. දෙවැනි ප්‍රශ්නය නිවන් අවබෝධය සඳහා කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ඕක යන දවසේ අහගත්තා නම් හරි. දැන් මේ දීපු කමටහන් එකක්වත් ඇහිලත් නැහැ. මොකක්වත් නැහැ අවිද්‍යාව නිරෝධ කරන හැටි ආනවා. ඒකයි මම කියන්නේ කරුණාකරලා අර මුල් උපදේශ පන්ති අහන්න. අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ දවස් හතරේ සතිය පිහිටවන්න සතිය පිහිටව ගන්න. ඉතින් අර ගෙදරින් ගෙනා ප්‍රශ්න සාකච්ඡා කර කර ඉන්නවා. නිවන් දකින්න තමයි මේ ටික අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මුල් උපදේශ පන්ති එක්ක ඇහිලා නැහැ. එහෙම නැත්නම් ඒකකල යුත්ත බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් කරුණාවේ මතක් කරන්න පුළුවන්. ඒ මුල් උපදේශ පන්ති මම කියනවා පුළුවන් නම් ඒ වැඩමුළු සංවිධානය කරන එකනට එන්නත් ඉස්සලා අහන්න සලසන්නේ කියලා. ඒ වගේම කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව මොනවද අපි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ කොහොමද? ඒක සඳහා මොනවද ලියන්න ඕන කියන තොරතුරු එන්නත් ඉස්සලා පුළුවන් තරම් දීලා තියන්නේ කියලා. එතකොට අපිට ගොඩාක් මේ වගේ අර මූලික දේ සකස් කිරීමේ පිටිය සකස් කිරීමේ කාලේ නාස්ති වෙන්නේ නැහැ. ඉතින් ඒකට කී දෙනෙකුට මේ වගේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මේ පත්‍රිකාව ලැබිලා තියෙනවා. ඉතින් ඇයි එක්කෙනෙක්වත් ඒ කියෝ බව පේන්නේ නැහැ. මේ දක්වා ලියපු එකම ප්‍රශ්නෙකවත් අඩු ගානේ කියෝ බවක්. ඒ වගේම ඉස්ලාම් දෙන බණපටි අහපු බවක් පේන්නේ නැහැ. නිකන් එක පාරට හීනෙන් නැගිට්ටා වගේ ප්‍රශ්න අහන. මේක සාමාන්‍ය පළවෙනි දෙවෙනි දවස්වල හැටිම තමයි. නමුත් ඒක ඒක මේ අහමුදයක් නෙවෙයි ස්වභාවයි. නමුත් ඒක නැති කිරීම සඳහා අපි හැම කෙනාගේම දැනුම සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්නේ මූලික පත්‍රිකා දෙනවා ඒ පොඩ්ඩක් කියවන්න කියලා. ඉතින් හුඟ දෙනෙක් ඒවා කියවන්නේ නැති බව නම් කියනවා. ඒ පත්‍රිකා දිනනවා මේ ලාම්පපත්තු කරන්න ගන්න, මේසෙට එලන්න ගන්න වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඒවක්වත් කියවන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ අර මුල් දවස්වල හරි වෙහෙස කර හරි අපහසු කර තත්ත්වකටපත් වෙනවා. අදාළ මාතෘකාවට බැහැ ගන්න බෑ. ඉතින් වැඩි බරපතල නිසා අපි ඒතිෙද්දිත් යනවා. මේ කොහොම හරි කරලා ඉගෙන ගන්න ඕන දෙයක් නිසා ආයිති ඒ නිසා මම නැවතත් කියනවා ඒ කමඨාන් සුද්ධකම වෙලාවට මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕනේ දේවල් අපි මේ A4 size එකේ paper එක half sheet photo මේ මොනවද typing paper size එකක් paper එකක් හදලා දීලා තියෙනවා. කරුණා කළා කියවන්න. ඉන් එහා පොත් කියවන්නත් එපා. ඒ වගේම මූලික උපදේශ පන්තියේ නැවත අහුම්කම් දෙන්න. එතකොට මම හිතනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වාහනේ පාරට ගන්න වෙයි. දැන් නම් දුවන්නේ ලඳු ගානේ. අරේ මේ බැදිවල දුවන්නේ. ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහන්න නෙවෙයි අපි මේ එකතු වෙලා ඉන්නේ. මේ සතිය පිහිටවීම සඳහා. ඒ නිසා ඒකට අදාළ තොරතුරු දීලා තියෙනවා. අනේ ඒ ටික ක්‍රියාත්මක කරන්න යන්න දවසේ අහන්න එපා ස්වාමීන් වහන්සේ අනේ මේ බැරිද කමටහනක් දෙන්න කියලා. අහන්න තියාගන්න එපා. මේ ඉන්න දවස් ටිකේ පුළුවන් තරම් මේ මූලික තොරතුරු අහලා ක්‍රියාත්මක කරගන්න බලමු. තවන්සන්නයි ගෞණීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වඩන අතර ආනාපානයේ කෙටි සුක්කුම වූ අවස්ථාවක සියල්ල බිඳි බිඳි යන අයුරු අත්දැක්කෙමි. එය වචනෙන් විස්තර කළ නොහැකි තරම් වූ ඊටමත් වේගෙන් සිදුවිය. තප්පර ගණනක් පැවතිනි. මා එදෙස බලා සිටියා පමණි. එවෙලේ කිසිම සිතිවිල්ලක් පැමිණියේ නැත. භාවනාවෙන් අවදි වූ මොහොතේ මා සිටුවේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව මා අත්දැක්ක බවයි. මා නිවැරදිදයි පහදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන් සාක්ෂාත් වේවා. මේ වගේ වෙන්නේ අර අරමුණට හිත වැටිලා නැත්නම් අරමුණට මුණට මුණ දාලා පළවෙනි වතාවට ආසන්න උත්සන්නව බලනකොට ඒ දකින්නදී ලොකු සිලිලාරයක් ලොකු කෝඩු ගතියක් ලොකු කෝල ගතියක් තියෙනවා. ඉතින් ඉක්මනට මේක මොකද්ද කියලා දැනගැනීමේ ආසාවක් ඇති වෙනවා හුඟක් වෙලාට ඒ ආසාව නිසාම භාවනා කැඩෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ඒක සඳහා ගොඩ වෙන තියෙන ක්‍රමය තමයි මේක එක සැරයක් තීරුණාට විනිශ්චය කරන්න යන්න එපා. මේ වෙච්ච දේ නැවත නැවත සිදුවීම සඳහා මොන විදිහේ අනුග්‍රහයක් දක්වන්න ඕනද මොන විදිහේ ක්‍රියාකාරකමක් කරන්න ඕනද කියලා තමන්ගේම ඥාණයෙන් කල්පනා කරලා මේ தત્ත්වේ නැවත නැවත ඇති කරන්න ඇති කරන්න කරන්න කරන්න ඒක පිළිබඳව අවබෝධේ පළල් වෙනවා. එක සැරයක් වෙලා ගන්න තීන්දුව ඒක yaadෙන්නේ ඒකට එන කුතුහලය නම් ආධුනිකයෙක්ගේ සාමාන්‍ය වෙන දෙයක්. නමුත් ඒක මේ උනන්දු කරවන්න වටින්නේ නැවත නැවත දිගට භාවනා කරගෙන සඳහා මේක උනන්දුකාරකයක් විදිහට සුබ නිමිත්තක් විදිහට පාවිච්චි කරන්න කියලා කිය တဲ့ හැකි විනිශ්චයට යන්නේ නැතුව පුළුවන් තරම් විනිශ්චයට යන්නේ නැතුව. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අවුරුද්දක පමණ කාලයක පටන් භාවනා කිරීමට උත්සාහ ගන්නා එක්මි. වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටිමි. මා කෙරේ අනුකම්පාවෙන් පහත ප්‍රශ්න වලට මාව නිවැරදි කරන සේක්වා. පරයන්ක භාවනාව මම දැන් මෙතන හිඳිම යන යදාගෙන යම් කාලයක් වරණ තුල විනාඩි 10ක් පමණ තුලදී සමාධි මට්ටමකට පැමිණ පසු මාහට ආකාර දෙකකින් භාවනාව ඉදිරියට ගෙන යාමේ හැදැකීම ඇත. එනම් එකක් වනුයේ ඉහතකී මුල් කාලයෙන් පසුව සිදුවන දේ පිළිබඳව බලා සිටීමට උත්සාහ කිරීම අනෙක නම් පුරාණ තුලිනාලි 10ක සුළු කාල පරතරයක් තුළදී සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිදි වරාණතුල කෙටියෙන් සබ්බකාය පරිසංවේදී පස්සම් භයං කාය සංකාරං අජත්තං වා බහිද්ධාවා සමුදය වය ධම්මානුපස්සීවා අනිශ්චිතෝච විහෙරති ආදි ලෙස කෙටි කාලාන්තරවලදී මූල කර්මස්ථානයේ දේශ බැලීමයි මෙහිදී දෙවන ආකාරයෙන් මුලින් ක්‍රමයට වඩා භාවනාව සිදුවා යන්න හැඟියයි. නමුත් එෙහිදී සිදුවන දේ බලා සිටීමට වඩා මා විසින් යමක් කර ඇත්තයි ඇතයි තේරේ. ක්‍රම දෙකටම මම දැන් මෙතන හිඳිමි යන කරුණ නම් নিরතුරුවම යොදා ගනිමි. අනුකම්පාවෙන් මාව නිවැරදි කරන සේක්වා. ඔබ වහන්සේගේ ඔබ වහන්සේ සිටිනා වූ ඵලයන්ගෙන් තව තවත් ඉදිරියට සැපැමිණ උතුම් අරහත් වේර සාක්ෂාත් කරත්වා. මේකේ ඇත්තටම සාධාන සැකයක් Taman විසින් මතු කරගෙන තියෙනවා. නමුත් මේ ලියමනේ තියෙන එක තැනක මූල කර්මස්ථානයේ කියන එක මම හිතනවා ඒකට sannivedana කරන්න පුළුවන් හොඳම මධ්‍යස්ථානයක මේ ප්‍රශ්න කරු මේ ලිපියට අදාළව මොකද්ද මේ මූල කර්මස්ථානය කියන්නේ කියන එක කියලා දෙනවනම් මතක් කරනවනම් ඒක සාකච්ඡාවට මම හිතනවා ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් මේ සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටිනවා මේ සඳහන් කරලා තියෙන මූල කර්මස්ථාන කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. නැත්තම් ඉදිරියට යන්න තොරතුරු මදි. මේ ඉදිරිපත් කරන්න කැමති නැත්තම් අපි යන් ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපාන භාවනාවේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසය වෙන වෙනම දකිනවා. ආශ්වාසයේදී නාසය අග පියනක් වැස්සෙනා වගේ දැනෙනවා. ප්‍රශ්වාසයේදී රස්නට දැනෙනවා. ටික වේලාවකදී ගැස්සිලා හුස්මක් ආශ්වාසයක් දැනෙනවා. එම තත්ත්වය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේගේ සත්පුරුෂ සේවාව කරගෙන යාමට නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා. මේ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උත්සාහයක් කරගෙන තිනවා. අරමුණ මොකද්ද කියන්නේ? වැටෙන ආකාරය කියන්නේ. නමුත් ඉක්මන් වෙලා තියෙනවා මේක මේ මොකද්ද මොකද්ද කියලා තේරුම් ගන්න මේ වගේ මේ අරමුණේම දැකිය යුතු පැතිකඩ ගොඩාක් තියෙනවා එකක්වත් එවුවා එකක් දෙකක් බලලා තීන්දුව කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ නිරීක්ෂණේ වැඩි කරන්නට නිගමනය අඩු කරන්න මේක වෙලා තියෙන නිරීක්ෂණේ අඩු වෙලා නිගමනයකට මෙහෙවීමක් කරලා තියෙනවා ඒ නිසා බලන්න පුළුවන් තරම් මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ වෙනද වෙනස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් තප්පර කීයක් බලන්න පුළුවන්ද? විනාඩි කීයක් බලන්න පුළුවන්ද? එතකොට ඒ දැකපු පීනක් කරනවා රත් වෙනවා වගේ කියන එක මැද දිගටම තියෙන්නේ නැත්නම් ඒකෙත් විපරිණාමයක් වෙනසක් ඒ තමන් අස්පනා අපිට තියාින කාලය තුළ දක් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. එනතු මේ දක්ෂින දක්ෂින දේ තීන්දුව කරන්න ගත්තොත් නිරීක්ෂණය අඩු වෙලා චින්තාමේ ඥාන බොහෝ විට ඉදිරියට පයින්ට ඉඳී තියෙනවා. ඒ තමයි පටන් ගන්නම හොඳයි. නමුත් මේ දැකලා තියෙන යන්තම් එක මුණතක් විතරයි. තවත් පැතිකඩ රාශියක් දැක ගන්න. මේ පැතිකඩ හරහා කාලානුරූපව කොහොමද අරමුණ වෙනස් වෙන්නේ කියන එක දක්නාසුලුව දිකටම උනන්දු වෙලා භාවනා කරන්න කියන්න පුළුවන්. ගෞරව ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාවේදී ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරන අවස්ථාවේදී පාය තැබීමෙන් විලුඹ පළමුව වැඩි, ඇඟිලි පෙදෙස වැඩි නැති වේ. එෙහිදී ඇතිවන අනිත්‍යභාවය පැහැදිලි කර දෙනෙමින් අනුකම්පා කර ගෞරවණීයලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තිරුවන් සරණයි. දැන් මොනවාකද අනිත්‍යභාව වගේ විනිගමන කරන්න යන්න එපා. මේ වගේ වැටහිමින් පියවර කීයක් යන්න පුළුවන්ද? ඒක තව වැඩි කරගන්නේ කොහොමද? එහෙන් බලාන යනකොට යනකොට තව ඒ අස්පනා අපිට වැටහෙන කරුණු වැඩි කරගත්තොත් ඔය කියන කාරණා ඉබේම භාවනාදී සිද්ධ වෙයි. එහෙනම් මේ නිරීක්ෂණ අඩු වෙලා ඔය වගේ දේවල් ඔලුවට දාගන්න ගියොත් මේ හරි වෙහෙසයි භාවනාව. ඒ නිසා දිගට භාවනා කරන්න තීන්දු කරන්න යන්නත් එපා, නිගමන කරන්න යන්නත් එපා, අර්ථකථන දෙන්න යන්නත් එපා. ලැබෙන තොරතුරු වැඩි කිරීම සඳහා තොරතුරු ගොඩක් ලැබීම සඳහා කළ යුතුමක් තියෙනවා නම් ඒ දේ කරලා දිගට සක්මන් කරන්න ඊට පස්සේ ආය පරියන්කටත් ඇවිල්ලා පරියන්කෙත් මූල කර්මස්ථානයේ මෙනෙහි කරන ගමන් හැකිතාක් තොරතුරු අහුලන්න එතකොට නිබේම ඔය Taman බලාපොරොත්තු වෙන දේ වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාවේ පළමු දවසේ උදරයේ ඉහළ කොටසේ හුස්ම මුහුදේ රැලිමෙන් දැනුණා. දෙවනි දිනේදී හුස්ම නාඩි වැටෙනවා මෙන් දැනුණා. මේ ගැන අනුකම්පා කර පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීයලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට පැතිකඩ රාශියක් දකින්න කියන්නේ හිත ඉස්සරහට යන්න හදනවා. හැබැයි මූලික වශයෙන්ම තමයි මේක දිනු කරන්න තියෙන ක්‍රමයක් තමයි ආස්වාසය ප්‍රසවාසය වෙන් කරලා දැක ගන්න උත්සාහ කෙරුවොත් ඔయితත් වැඩිය සතිය තියුණු වෙනවා මේ දෙකම එකට කතා කරන්න. ඒකේ හොඳ පටන් ගන්නමක් නෙවෙයි. නිසා ආස්වාසය මොකද්ද වැටෙන්නේ ප්‍රසවාසය මොකද්ද වැටෙන්නේ ඒ දෙක දිගට බලනකොට මොකද වෙන්නේ කියලා මේ වගේ සටහන් සහ ආකාර ගොඩාක් වෙනස් වෙයි. ඒ වෙනස හැම දෙයක්ම බලංගුයි. හැම දෙයක්ම අහුලා ගන්න මට්ටමින් භාවනා කරන්න කරගෙන කරගෙන යනකොටයි ඔය කියන මේ මොකට කොහාටද මේ යන්න හදන්නේ මොකද්ද මේ වෙන්න හදන්නේ කියන එක තේරෙන්නේ. ඒ නිසා මේ ක්‍රමයටම දිගට උනන්දුවෙන් කරගෙන යන්න එකයි කරන්න ඕනේ. කරුණාකර මේ ප්‍රශ්නේ ධර්ම සාකච්ඡාවේ දාන්න කියලා තියෙන මම හිතන්නේ මේක සුදුසුයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපෝසත් සීලය සමාදන් වූ පසු පළඳින උතුරු සල්ුව ධර්මතම පත්කඩේද වැදගත් බව රජී මාත්මයා උදෑසන අපෝ දැනුවත් කරා. කරුණාකර ඒ සම්බන්ධව තවදුරටත් අපව දැනුවත් කරන මෙන් දෙපා නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. ඇත්තටම ලංකාව වගේ රටවල් වල උතුරු සලුව කියන කේචර අමාරු නෑ අඳුන්ලා දෙන්න. ඒකෙන් අර පන්සිල් ආජීවට්ටමක සීලය නෙමෙයි උපෝසත අට්ඨාංග සීලය රකින්න කෙනෙක් කියලා ඒක සංඥාවක් බාටපත් වෙනවා. ඒ වගේම පත්කඩේ තියෙන්නේ අර සුදු ඇඳුම් අඳිනකොට ඉඳ කන්න ඉඳ ගන්න තැන් වල දූවිලි වැටෙන නිසා ගෑවෙන් නිසා ඇඳුම් වල ඉඳ ගන්න ඉස්සලා පත්කඩේලා ගන්නවා දන ගහන්න ඉස්සලා පත්කඩේලා ගන්නවා එතකොට කාය ගුත්ති චීවර ගුත්ති කියන දෙක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ඇඟේ දූවිලි ගෑවෙන එකත් සිවුරේ නැත්නම් තමන්ගේ ඇඳුමේ දූවිලි ගෑවෙන එකයි වළක්වීම සඳහා මේක පාවිච්චි කරන්නේ ඉතින් ඒ නිසා ඒ ප්‍රයෝජනය තමයි මේක කියන්නේ සමහරලාට තුවායක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් සුදු දිගාලක් පාවිච්චි කරනවා වික්ෂුන් වහන්සේලා ඒකට හංකඩක් පාවිච්චි කරන නැත්නම් හැමේ පාට තියෙන රෙදි කැල්ලක් පාවිච්චි කරන හැම එකෙම කරන්නේ තමන්ගේ ඇඟේ තියෙන කුණු ඉඳගෙන ඉන්න කොට්ට ගෑවෙන්නත් හොඳ නැහැ. ඒගොම දූවිලි තියෙන තැනක හිටියොත් එතන තියෙන කුණු තමන්ගේ ඇඟේ ගෑවෙන්නත් හොඳ නැහැ. ඒ වගේම දන ගහනකොට බිම තියෙන කුණු දනිස්සල ගෑවෙන්න, වැලමිටුල ගෑවෙන එක වළක්වන්නයි මේක පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ඔය තියෙනකොට පාවිච්චි කරනකොට ඒ වගේ කෙලිම වාඩි වෙන්න යන්න එපා. මොකද ඒකට මේ වාඩිලා එනකොට උගා දූවිලි දාඩි දාන. ඒ දාඩිය සම්පූර්ණ අර කොටේට උරා ගන්න. ඊට පස්සේ තව කෙනෙකුට ඒක එච්චර පිරිසිදු නැහැ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න. ඒකට රෙදි කැල්ලක් දාලා වාඩි වෙන්න. එතකොට මේක ඕන තරම් කාලයක් ඔය කොට පාවිච්චි කරත හැකියි. එහෙම නැත්නම් සමහර මේක දෙකට නමනවා. ඒකළු වල ඒකට වාඩි වෙනවා. ඉතින් ඒකට වෙන්නේ වගේ පැවැත්මට කොට්ටේ පැවැත්මට හොඳ නැහැ. ඒ වගේම দাঁඩිය දාන්නේ කොහොඳ නැහැ. ඒ නියුව වළක්වන්නයි අපි මේ පත්කඩේ පාවිච්චි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ස්වාමීන් වහන්සේ භාවනා කරමින් සිටන විට හුස්ම රැල්ල නොදැනී යනවා මෙන් පෙනේ. එසේ වන්නේ කොමක් නිසාද? තා කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒක ඒක එකවර වෙන දෙයක්ද? නැත්නම් හොඳට දැක දැක දන දන ක්‍රමයෙන් සිදුවෙන එකක්ද කියලා බලන්න මීට වඩා හොඳ සතියකින් බලනින්නයි දැන් කරන්න තියෙන්නේ. ඇයි ඒක වෙන්නේ කියන එක නෙවෙයි අපිට විනිශ්චය කරන්න තියෙන්නේ. මේ සිදුවෙන ක්‍රියාවලිය සාමාන්‍ය ආශස් ප්‍රසවාසයේ ඉඳලා මේ ගෙවෙන තන දක්වා යන ගමන ඉර බහිනකොට බලා ඉන්නා වගේ මලක් පිපෙන දිහා බලා ඉන්නා වගේ ක්‍රියාවලිය දිගට බලනද අතරමැද කඩ නොවි සතිය පවත්තණ්ඩයි දැන් කරන්න තියෙන්නේ. එතකොට ඒ හරහා අරමුණක් දිගේ ගෙනිච්ච සතිය අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සෙත් අරමුණකින් තොරවත් සතිය දිකට තියනවද කියන පරීක්ෂණයට මේ මේ පූර්ව කෘතියක් වගේ. එනිසා මේක හොඳ දෙයක්. ඒ හොඳ දේ ගොරෝසු තැන ඉඳලා දැනෙන තැන ඉඳලා සතිය අරමුණ නොදැනෙන තැන දක්වා අත නෑර දිගට බලන්න ඊට පස්සේ අරමුණ නොදැනුණාට පස්සේ හිතට මොකද්ද වෙන්නේ දිගට සතිය පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක දිගට උත්සාහ කරන්නයි ඊගාවට කරන්න තියෙන්නේ මොකද්ද කියන එක තීන්දුව කරන්න හදිසි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගර්සාමෙන් වහන්ස මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නක් නොවන නිසා ඊවතන දමා අප කෙරේ කරනවෙන් පිළිතුරක් ලබා දෙන්නේ එක තථාගත බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවකදී තම ශ්‍රාවකයන්ට නිර්මාංශ ගණ ලෙස දේශනා කර නැහැ නේද? දෙක එසේනම් මෙම ආරණ්‍ය නිර්මාංශ කර ඇත්තේ ඇයි? තුන දානේ දෙන දායකයන්ට කැමති දෙයක් පූජා කිරීමට ඉඩ සලසා දීම වරදක් නෙවෙයි නේද? තිරුවන් සරණයි. මේ බුදුරජාණන් සික්කිය තියෙන තමන්ගේ බණ අපේ කියලා. මාංශ වෙන්නත් එපා නිර්මාංශ වෙන්නත් එපා. ඒ නිසා මෙහෙම මනාපයක් තියෙනවා නම් මත් මාළු නොකණ්ඩා ඒකත් අපි ගරු කරන්න. මස් මාළු කණ්ඩමනා පැද්දෙනවා ඒකටත් කරන්න වෙනවා. ඒක නිසා තමන්ගේ පත දිහා බලා ගන්න. අනුන්ගේ පත දිහා බලන්න යන්න. ඒතකොට විශාල ප්‍රශ්න. තමන් කනවා හරි නොකනවා හරි තමන් තීන්දුව කරගන්න. ඒකට වග කියා ගන්න. අරයයි කන්නේ කියනෝ අරය නොකන්නේ කියලා මොකද්ද ඔකේ අපිට හම්බෙන දේ? අපි නිකන් අනුන්ගේ සීනි කරනවා. අර ඉන්දියාවේ හිටියා ඒ මනසේ කෙවණ කරපුවා. මනසයා ඥානී කියලා ඉතින් බින්දෙන් කාරෝ බොහොම ප්‍රඥාවන්තෙක් විදියට බාරන හිටිය මනස මේ භාවනා කරන ඉසලා බීඩි විකුණන එක තමයි කරේ. එසේට කිව්වේ බීඩි බාබා කියලා. ඉතියා ඥාන ලැබලත් මිනිසුන් විශාල සේවය කරනකොටත් මනුස්සය බීඩි බොනවා. ඉතින් ඒක නිසා ඒ උංග දෙනෙක්ව ගණන් ගන්නෑ මනුස්සයගේ වෙන්න සේවයේ හිද්ද වෙන ඉතින් ඒක මනුස්සය කියලා කිව්වලු බාබා දැන් ඔබතුමා මෙච්චරක් ඥාන ලැබලා තියේදී මේ ඇයි මේ දුම්බීමක් කරන්නේ? ඇයි මේ බීඩි බොන්නේ කියලා. බීඩි බීමට ඔබතුමාට එච්චරම ඇබ්බැහිද කියලා හෙවලු. ඒ මංසවලු ඔබතුමා බීඩි නොබීමට එච්චරම ඇබ්බැහිද කියලා හෙවලු. මම බීඩි වදම්ද රජුරි මොකයි? අපි ඒක මස් පාන කැමට ඇබ්බැවිලා දෙන නැත්නම් නොකියමට ඇබ්බැවිලා දෙන. කන මිනිහට නොකමිනිය පෙන්වන්න බෑ. නොකන මිනිහට කන මිනිය පෙන්වන්න බෑ. ඉතින් මේ එකක්වත් අපිට සත්‍යයක් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා අනේකා කන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කණ්ඩ කැමති කෙනෙක් කාපු දාවයි. නොකණ්ඩ කැමති කෙනෙක් නොකව ඒක පුද්ගලික මතයක්. ඒක නිසා අපි එකම ආගමට අයිතුණයි කියලා එක එකන එක එකනට නීති පනවන්න ඕන කමක් නැත්තේ නෑ හැම කෙනාම කර්මානුරූපව තමන් කරන දේ දන්නවා එයා දන්නවනම් එයා කරන්නේ මේකයි කියලා වගකීම් ගාර ගන්න කැමති නා අපිට මොකෝ ඒ නිසා මෙහි ඒ හදපු ස්වාමීන් වහන්සේගේ මූලික මතයක් තමයි මෙහි නිර්මාංශ ආහාරය මේක දිගට යනවා. ඊට කවුරක්වත් විරුද්ධ වෙන්න පුළුවන්. ඒකේ සීම ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ ආයතනට ඕන දෙයක් මේ ආයතන කරන්න පුළුවන් අයිතිය ආයතනයේ මූලික මේ පසුබිමක්. ඒ කාටවත් දඟලන්න බෑ. මෙහෙම විය යුතුයි කියලා කියන්න යන්නත් එපා. එතකොට තමයි මේ ආගම් යුද්ධ ඇති වෙන්නේ. මූලධර්ම ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ආචාර ධර්ම වලින් ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. ඒක නිසා තමන්ගේ පත දිහා බලලා වළඳන්න එච්චරයි තියෙන්නේ. පින්වත් ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කළත් සෑමදාම එකම තැනමයි ඉන්නේ. එයින් මගේ සිත තැන්පත් වීම කරගන්නේ කෙසේද කියා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් භක්තියෙන් ඉල්ලා කරන භාවනාවට කියන්නේ කල් බලනවායි කියලා. සක්මන් කරනකොට ඇවිදිනවා. සක්මන් කරනකොට ඒක තනින්නේ. පින්වත් ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න හිටපු තැනම දින්නේ කියලා. එහාට මෙහාට යනවනම් එහෙනම් හරි සක්වල. එක තැන ඉන්නවනම් ඒක කියන්නේ මාර්ච් ෆාස්ට් එකේ කල් බලනවා කියලා. ඒ නිසා සක්මන් කරන්නේ නැත්තම් කෙලින පච ටික කල්පනා කරනවා. සක්මන් කරන්නේ නැත්තම් කරන අපරාධ කල්පනා කරනවා. ඒ නිසා සක්මන් මළුවක නිකන් හිටියම්මද? එහෙම නැත්තම් අපි කතා කර කර ඉන්නවා. එතන මොකක් හරි කර්මාන්තික වෙන හැම කර්මාන්තිකෙම අකුසල් සිද්ධ වෙනවා. ඒ වෙනුවට සක්මන්ඩ ගියලි වල මම මොනවත් නැහැ කියලා කියන්නේ අපේ හිතට කෙලෙස් නැහැ කියන එකයි. ඉතින් එතකොට නඩු. උදාහරණ කියනවා ගිහිල්ලා බලන්න සක්මන්ඩ මොනවත් නැහැ. කෙලස් නැහැ. ඉතින් එතකොට ඉතින් හරි ප්‍රශ්නයක් තියෙනවා. අර පිළිහුඩු කරත නැහැ. මේ උඹලකට රහ දැනෙන්නේ නැතුව පතෝල කනවා වගේ කිසි රසක් නැහැ. එහෙම නොකරනවා නම් සක්මන් නොකරනවා නම් කෙරෙනවා කෙරෙන සිදුවෙන ඉඳ තියෙන අකුසල් ගැන දන්නවා නම් සක්මන් වලට යෑම පවා කල්පනා කරනවා විශාල ලොකු ලාභයක්. ඒ මොනක්වත් නැහැ කියන්නේ කෙලෙස් නැහැ කියන එක තමයි. ඒ නිසා පුළුවන් තරම් හිත තියාගෙන ඉන්න වගේ මේ අහවල් දේ ලැබුණා කියලා කියන්න බැරි. මොකද මේ ලෝකේ ලැබෙන හරියක් සියල්ලම කෙලෙස්. මුණන් නොලැබී යනවායි කියලා කියන්නේ අන්නේ කෙලෙස් ටික නැති වෙනවා. ඉතින් ඒකෝට හිත විප්ලව පටන් ගන්නවා. හිත පෙරලි. මොනවා හරි ඉල්ලනවා. ඒක ඔක ටික ටික ටික ටික පුරුදු කරලා ඉස්සරහට යනකොට නම් තේරෙනවා මුලදී ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒක සරීව ගෙහිල්ලි වෙලා මේ ඉඳගෙන ඉන්නකොට කායික වාචසික ක්‍රියා නැතුව ඉතින් මොකක්ක පිනක් සිද්ධ වෙන්නේ නැහැ වගේ වැටහෙනවා. ලක්මන් කරනකොටත් වැටෙනවා මොනක්වත් ලැබිලා නැහැ කියලා. නමුත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසල් නැති නිසා මේ හිත විප්ලව කරන්නේ. ඒ නිසා ඔක ටික ටික ටික ටික පුරුදු කරනකොට පහු වෙනකොට පවු නොකිරීමේ ආනිසංශ තේරුණාට පස්සේ තමයි මේ භාවනාව කියන එක කුසලයක් බව තේරෙන්නේ. ඒ නිසා නොවැටුණත් කමන්නේ නිත්‍යපතා සක්මන් කරන්න ඕනලාට සක්මන් කරන්න. පහු වෙනකොට ඒකේ ආනිසංශ ඒකේ තාර්කිකත්වයේ පහු වෙනකොට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුලින් මුලින් ඒවා තොරතුරු ආනිසංශ ප්‍රයෝජන ලැබුණයි කියලා කාලසටහන කඩන්න එපා. ගෞරවයෙන් ඒ ටික කරන්න පහු වෙනකොට ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේකත් ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගත්තර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ සවස පටිගත කරන ලද දේශනාවේදී කය ගැන මෙනෙහි කරන්න ඒ දිගටම කරන විට පවා සමාධිගත විය හැක යනුවෙන් දේශනා කර තිබුණි. ගෞතම වහන්සේ කය ගැන මෙනෙහි කිරීම නම් මේ කය මෙතන තිබෙනවා යන්නද නැතහොත් මේ දෙතිස් කනපයකි යන්න එකිනෙක මෙනෙහි කිරීමද නැතහොත් කයට දැනෙන වේදනා ආදී දේ ගැන සිතීමදයි පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ කොයි එක වැටුණත් කමක් නැහැ. ඒක නිසා බලලා කියන්න Tamanne මේ ඉඳගෙන ඉනකොට ඉන්න බව වැටෙනවා. දෙතිස් කුණප වැටෙනවාද මොකද්ද වැටෙන්නේ කියලා. ඒ නිසා කරලා තියෙනවා නම් ටිකක් හරි භාවනාවට මේ යෙදිලා තියෙනවා නම් ඒ කිනාට උත්තරයක් දෙන්න පුළුවන්. කොයි දේද හොඳද කියන එකට පස්සේ බලමු. නමුත් මේ කයේ එළඹිලා වාසය කරනකොට මොකද්ද මට වැටහෙන්නේ මම ඉන්නව වැටෙනවද දැන් දෙසිස් කුණුප වැටෙනවද දැන් අසුබ වැටෙනවද මොනවා හරි කමක් නැහැ යොදපු එකේ Tamanට වැටහිච්ච දේ අනුවණ සාකච්ඡාවක් කරතයි මොනවට බලන්න ඕනද කියන එක අපිට අදාළ නැහැ පේන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු හරි කමක් නැහැ කැමැතිනම් මේ වගේ උත්සාහයක් කරනකොට මොකද්ද Tamanට වැටෙන්නේ කියලා ඒක සාකච්ඡාවට හොඳ අමුද්‍රව්‍යයක් වෙනවා මොකේද බලන්නේ කියන එක අපිට කියන්න බෑ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා කැමති නම් ඒ තොරතුරු දෙන්නයි කියලා බලනකොට මොන කොහොමද පේන්නේ කියලා. ඒ අනුව නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කොහොම ඒ නිසා අපි ලැබිච්ච කාලේ නැත්නම් ප්‍රශ්න ඉදිරි මොනවද මේ ලිඛිත ප්‍රශ්න සඳහා කාලය સમાප්තයි. ඒ නිසා කාට හරි වෙන මේ කල්තබ ප්‍රශ්න වලට උත්තර බඳින්න හෝ නැත්නම් Tamanට වෙන සභාවට ඉදිරිපත් කළ යුතු මොනවාට ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම දැන් භාවනා කරනවා ටිකක් කල දැන් වෙනදා වගේ කතා අයියෙන් කතා කරනවා. වෙනදා වගේ ගොඩක් භාවනා කරන්න. හලෝ ඔව් කතා දැන් වෙනදා වගේ භාවනා කරන්න ගොඩක් නැතුව ටිකමන්ට සිත සමාධිගත වෙනවා සමාධිගත වෙලා ටිකක් වෙලා ඉන්න පුළුවන් කිසිම ස්විල්ලක්වත් එන්නේ නැහැ හැබැයි ඊට පස්සේ ටිකක් වෙලා යනකොට සිතවිල්ලක් ආවොත් මට තේරෙනවා හිතවිල්ලක් ආවා ඊට පස්සේ හිතවිල්ල ගියා කියලා දැනගෙන මම ආයි ඒ දිගටම අර සමාධිගත වෙලා වගේ ඉන්න පුළුවන් ටිකක් වෙලා. හැබැයි තව ටිකක් වෙලා යනකොට හිතපු ගමන් ඒ කියන්නේ මම මං හිතන්නේ හිතවිල්ලත් එක්කම හිතවිල්ල දිගේ යනවද කොහෙද කියලා. නිකන් ඒ කියන්නේ සමාධිගත වෙලා නැහැ මම හිතවිල්ලත් එක්ක ගිහිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ මම මේ හිතවිල්ල ගිහිල්ලා කියලා. ඊට පස්සේ ආයි එන්න ටිකක් වෙලා යනවා. මුලින්ම පටන් ගන්නකොට මම හිතවිල්ල ආවා ආම හිතවිල්ල ඉන්නේ හිතවිල්ල ගියා කියලා තේරෙනවා. ඒක මම මොන හරි වැරද්දක් කරනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතවිල්ල මතුවෙච්ච ගමන්ම හිතවිල්ලක ඉන්න බව තේරෙන නැත්නම් හිතවිල්ලට අහුවෙලා හිතවිල්ල දිගේ ගිහිල්ලා දැන් මං හිතවිලි ඉන්න බව තේරෙනවා මේ අවස්ථා දෙකේදිම වහාම අල්ලගත්ත හෝ පහුවෙලා අල්ලගත්ත දෙකේදිම නැවත අරමුණට ආවයි කියලා හිතුව නමුත් තමත මේ සමාධිය තියෙනට ආවයි කියලා කියන්නේ ඒ කියලා කියන්නේ නැවත ආනාපානට ආවයි කියන එකද කියවෙන්නේ නැත්නම් මොන වගේ දෙයකට නැවත පැමිණෙනවා කියන එකද කියවෙන්නේ මෙතන. ඒක ස්වාමිනාස ආන දැන් ආනාපානය දැන් සක්කාලා ආනාපානය පෙන්නේ පටන් ගන්නනේ. ඊට පස්සේ ආනාපානය නොදැනෙන යනවනේ ස්වාමිනාස. නොදැනින්ද ගිහිල්ලා තමයි කියන්නේ සෑහෙන්න පැය භාගයක් විනාඩි 15කට ගිහිල්ලා තමයි හිතුවිලි එන්න ගන්න ස්වාමිනාස. ඊට පස්සේ තමයි අර මුලදිම තක්ගාලා තේරෙනවා. ප්‍රශ්නේ මේකයි හිතවිල්ලකට පස්සේ හිතවිල්ල ඉක්මනට දැනගෙන හෝ පස්සේ දැනගෙන දැන් කොහටද හිත එන්නේ ආපහු කියන එකයි දැනගන්න. සමාධිගත. ඔව් ඒ සමාධිගත தত্ত্বය කොහොමද විස්තර කරන්න පුළුවන් තමයි මම දැන් මෙතන කියන එකේද ඉන්නේ ආස්වාද ප්‍රසවාසයේද ඉන්නේ මොකේද ඉන්නේ එතකොට. නිකන් බ්ලැන්ක් ස්ටේට් වගේ. ඒ කියන්නේ එතකොට එතකොට ඔය දෙකේදිම Taman හිතලා ඒ බ්ලැන්ක් එකට හිත ගන්නවද නැත්නම් හිත ස්වභාවයෙන්ම බයලජ්ජාවක් ඇති කරගෙන අපහු වෙන ගතියක්ද තියෙන්නේ. ඒක ඔටෝමැටිකලි එනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට හිත පිට යනවා කියලා එක කාරණාවක් තියෙනවා. ඒකත් අපි හිතලා නෙමෙයි හිත වෙන්නේ. හිත ආපහු අරමුණට නැත්තම් බ්ලැන්ක් එකට එනවා කියලා කාරණාව සිද්ධ වෙන එකත් අපි හිතලා නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පිට යන එක සහ ඇතුළට එන එක දෙකම සමානවද පේන්නේ නැත්නම් පිට යනව හොඳ නැහැ ඇතුළට හොඳයි ඇතුළට හොඳ නැහැ පිට යනව හොඳයි කියලා හිත තාම මේ තේරුම් බේරුමක් තියෙනවා. ඒ කියන්නේ මට ඒ කියන්නේ ඒ කියන්නේ නිකන් ගිල්ටි වගේ කියලා ස්වාමිනාස්. ඒ එහෙම ඒ කියන්නේ මේ එහෙම තේරෙන්නේ නැහැ ස්වාමිනාස් ගියා ආවා වගේ නිකන්. ඒකට ඇයි ප්‍රශ්න අහන්නේ එනවා? මට හිතෙනවා මොකද්ද ප්‍රශ්නේ ඒකට? ස්වාමිනාස් වැර ඒ කියන්නේ හිත දැන් එහෙම දැන් මුලදී ටක් ගාලා තේරුණා. පස්සේ ඒක මම හිතත් එක්ක ගිහිල්ලානේ දැන් ටිකක් වෙලා ඒ එතකොට මම මොන හරි වැරද්දක් තිතන වෙන්නේ නෑ හරි ඉතින් ඒ ඒ වැරද්ද Tamanne පේන්නේ හිත පිට යන එක නෙමෙයි පිට ගිහිල්ලා ටිකක් වෙලා යන්නේක ගිල්ටි වෙනවා. එහේ ස්වාමීනි. ඔව් ඒකට පිට ගියත් ගිය ගමන්ම ආවත් ටිකක් වෙලා ගිහිල්ලා ආවත් නැවත අරමුණට එනවනේ. නැවත අර විවේක තැනට එනවා. ඒක දැන් අපිට දී ඇති තත්වයක් නේ. අපිට ලැබිලා තියෙන වාසියක්. ඒ තත්වයටදී හිත ටිකක් ගිහිල්ලා ගියත් හුඟක් වෙලා ගිහිල්ලා ආවත් අතරමැදි කිසිම කෙලෙසයක් හටගන්නේ නැත්නම් ඒකයි අපිට කියන්න තියෙන හිතට දෙන්න තියෙන ධෛර්යය පටන් ගන්නකොට සතිය නම් අගට සතිය නම් මැද ටිකක් වෙලා ගියා තුඟක් වෙලා ගියත් කෙලසිලා නැහැ. ඉතින් අපිට දැන් තියෙන ප්‍රශ්නයක් ටිකක් වෙලා යනවට වැඩිය හොඳ නැහැ හුඟක් වෙලා යන්නේ කියලා. අන්න ඒකත් නැති වෙනකම් භාවනාව යන්න ඕන. මට තේරුන්නේ ටිකක් වෙලා ගියත් ගණන් ගන්න නැහැ නේද? ගොඩක් වෙලා ගියොත් ගණන් ගන්නවනේ. ටිකක් ටිකක් වෙලා ගියත් හුඟක් වෙලා ගියත් දෙකම එකයි කියන මට්ටමට එනකම් භාවනා කරන්න. එතකොට හිතවිලි පිට ගියයි කියලා පිට යන්නේක වෙනවා. නමුත් හිත කරදර ගන්නෑ. ටික වෙලාවක් ගියයි කියලා හිත කරදර ගන්නෙත් නෑ. ගොඩක් වෙලා ගියා හිත කරදර ගන්නෙත් නෑ. මොකද යන්න ඉස්සෙල්ලා සතිය තියෙන්නේ. ඊළඟට ආවට පස්සේ සතිය තියෙන්නේ. ඒ දෙක සාතික කරගන්නවා. මේකේ හිත ආපහු ආවට පස්සේ තිබුණ තැන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඊයේත් මම සාකච්ඡා කරා අපි මයිනිකුයි ගිරවිකුයි දෙන්න ඇති කෙරුවත් මයිනා කූඩු ඇරලාට පස්සේ පුරුදු එක ආයෙ කූඩුවට එනවා. ගිරව කූඩු ඇරියොත් යනවා යන්නේ. එන්නේ නැහැ. ඉතින් ඒකට අපි දන්නවා ගිරවුත් එක්ක ඔය සෙල්ලම කරන්න බෑ. ඌ ඇරියොත් ගියාම ආයෙන්නේ නැහැ. මයින හදන්න පුළුවන් කැමති වෙනකොට කූඩුවට ගන්න කැමති වෙනකොට එළියේ ඉන්න. ඉතින් ඒතර කූඩුවේම හදලා ඉන්න මයිනකට වැඩිය හරි හොරතල් ඕන නම් එළියට ගිහිල්ලා ඕන නම් අතට එන මයිනා. ඌ කී කරුනේ? ඒක උංගා ක්‍රස්තියාදු ගහලා එනවනම් ඊටත් තරමට හොඳයි. උනන්ටලා අපව ගුඩුර වෙනවනේ. ඊට පස්සේ කියන්නේ කැලේ හිටපු මේ මයිනෙක් වගේ ඌට කැමති නම් ඌ එනවා ගෙදෙට්ට කැමති නම් යනවා අපිට ප්‍රශ්නෙත් නැහැ. කුඩු ඕන තියෙනවා කැම තියෙනවා බුදියන්න තියෙනවා වතුර තියෙනවා කැමති වෙලාවට කුඩු වෙනවා කැමති වුණා වහලා තියෙනවා කැමති නැහැ අරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒ අර ගොඩක් වෙලාව ගිහිල්ලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මොකක් හරි එකට ආස වුණොත් ආසනම් කියන්නේ ආස වෙයි කියලා බය කියලා කතා කරලා වැඩ නැහැ. ඒ කියන්නේ සමහරවිට දැන් මම ගොඩක් යනවා කියන්නේ ඒ කියන්නේ මම ඒක නිකන් ඒ හිතවිලි දිගේ යනවා කියන එක මොකක් හරි ගමන් එකට යන්න දීලා තමයි තීන්දු කරගන්න ඕනේ මම දැන් පුංචි කෙලෙසයක් අල්ලන්න දන්නා ඒකට ලොකු කෙලෙසයකට අල්ලන්න රැස් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පුංචි කෙලෙසයක් අතගාලා ලොකු කෙලෙසයක් අල්ලන්න බෑ. පුංචි කෙලෙස අල්ල ඒක විශ්වාසයෙන් ඊට පස්සේ ලොකු කෙලෙසයක් අත ගන්න. ඊට පස්සේ ඊටත් දෙලොකක් අල්ලන කොයි දෙයක කරුවත් හිත සැලෙන්නේ තත්ත්වයට ගන්න පුළුවන් නම් එච්චරයි බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ සැලෙනවා නම් සැලියන්. ඉතින් මොකද කරන්නේ? නැගින සැලෙන්න ඕනේ නැහැ. දැන් මේ බේනවනේ ඒක පොඩ්ඩකට ගිහිල්ලාම සැලෙන්නේ නැහැ. ඒක ලොකු සැලෙන්නේ නැහැ. විතරනේ ආඩම්බරයක් නේද? දැන් ටිකක් ඉස්සරහට යන්න යනවා ඒ සැලෙන්නේ නැහැ. ඊට ඕනතර යන්න යනවා ඒ සැලෙන්නේ නැහැ. ඉතින් එන්නේ එන්නේ එන්නේ හිතවිල්ලකින් තමයි පෙළෙන ගතිය. නෑ. ඉතින් පෘථග්ජනයා හිතන්නේ මේ හිතවිල්ල හිත ගියොත් නිකටල්ලේ තියාන කන පින්දම් ගන්න ඕනේ. සද්දයකට හිත පිට ගියොත් කනගාටු වෙන්න ඕනේ. වේදනාවක් ආවොත් කනගාටු වෙනවා. අරයා කියන ඔබ හිතවිලි වරෙන් වේදනාව වරෙන් සද්ද වරෙන් කවුද ගණන් ගන්නේ? ඒක ටික ටික තමයි ඒ මේ මේරීම ඒ ඒ ප්‍රතිශක්තිය ලැබෙන්නේ ටික ටික ටික ටික කොයි දේ ඇවිල්ලා මොන කරදරයක් කරුවත් නෙළුම් පතරට වතුර කඳුළු වගේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ඉතින් දිනු කරගෙන යනකොට සැක පහළ වෙනවා. මේක පිරිහීමක්ද? එහෙම නැත්නම් මේක සතිය අඩුකමක්ද? මේක සීලයේ කැඩීමක්ද? නැත්නම් පරණ කර්මයක්ද? নানা ප්‍රකාර දේවල්. ඒ මොනවා තිබුණත් දිගට භාවනා කරගෙන යන්න ඊට පස්සේ ඒ මොනම දෙයක් හරි ඇවිල්ලා අපිව පෙලන්න පුළුවන් තත්ත්වේ, තලන්න පුළුවන් තත්ත්වේ අඩු වෙන්න පටන් ගන්නවා. කිල්ලෝරක් නැහැ. මොනම දෙයක් වුණත් අන්තිමට මේ ගණන් ගන්න දෙයක් නැත්තේ නෑ ගණන් ගන්නවයි කියන්නේ කෙලෙසියක් ගණන් ගන්නවා කියන්නේ පුත්‍ජන ගතියක් ගණන් ගන්නවයි කියන්නේ අභාවිත මනසක් ඒ නිසා බලාපොරොත්තු තියාගන්න ඉස්සරහට යනකොට ඔය කොයි දේ වුණත් වෙන දේ වෙනවා තමාට සැලීමකුත් සිදු වෙනවා නමුත් තමයි තේරෙනවා ඒව ගැන හිත කරදර නොගන්න ඉන්න පුළුවන් ගතියක් මනුස්ස හිතේ තියෙනවා තේරුණා කියලා හිතනවද? එහේ ස්වාමීන් වහන්සේ. මට ඒත් සැකයි. <laughs> ස්වාමීන් වහන්සේ තේරුණා ගොඩක් පිං ස්වාමීන් එවැනි ලෑස්ති පනසකින් දිගට යනකොට යනකොට මෙතෙක් තිබුණ හැම කරදරයක්ම තමන්න පේනවා භාවනා දියුණු කරන්නේ ඉවසීමේ ශක්තිය වැඩි කරන්න උපමාවක් විතරක්කා. මේවා කාදර නෙවෙයි. ක්‍රිකට් ගහන පුරුදු වෙන්න බෑ බෝල දාන්න කවුරක්වත් නැත්තම්. ඒ නිසා නිතර නිතර බෝල දාන්න එපා කවුරුත්. බැම්බොත් නේ අපිට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්නේ. ඉතුවට ගෙවන්න එපා. ඒකට බෝල දාන එකට. දැන් මේක නිකන් නේ හම්බ වෙන්නේ. නිකන් සද්ද දෙනවා, නිකන් හිතවිලි එනවා, නිකන් වේදනාව එනවා. අපිට තියෙන එන එකට සෙල්ලම් කරලා සෙල්ලම් කරලා බලන්න එනේන දේෙන් අපි ලකුණු ලබනවා. ඒකට යට වුණොත් පශ්චාත්තාප වුණොත් කචුකුචු ගන්න කිව්වොත් චරිචුරු ගන්න කිව්වොත් මාරයා hina වෙනවා. මාරයාට කියන්නේ තම දාන බෝලයක් දාපන්. අපිට කියන්න බෑනේ මට සෙන්චරියක් ගන්න තියෙන හොඳ බෝල ටිකක් දාපන් කියලා. බෝල දාන එක නම් ඉල්ලන්න බෑනේ. උඹට උඹ බලන්න උඹ වටන්න මාව හදන්නේ දාපන් දාන දාන බෝලෙන් මම අරසා කඩුල අරසා කරගන්න බලනවා කියලා ක්‍රිකට් අනුව කියනවා නම් බෝල දාන මනුස්සෙක් ඉන්නේ නැත්නම් ගේමක් නැහැ නේ. පුරුදු වෙන්නවත් බෑ. ඔය කරදර කරගන්න එපා ඒවා. ඒ කරදර කරගන්න කියලා තමයි පුත්තජනකම කියන්නේ. චරුචුරු කියන්නේ. අඬහෝ ගන්නවයි කියන්නේ. ඉතින් අපි මුළු ජීවිතේම චරුචුරුවක්. මුළු ජීවිතේම අඬහෝ ගෑමක් තියෙනවා. කවුද ඉන්නේ අපිත් එක්ක? කවු කොයි සත්පුරුෂයාද ඉන්නේ අපිත් එක්ක අතරට දෙන්නේ? එනවනම් එනේ තවත් පුත්තජනෙක් තමයි. සත්පුරුෂේ කවදාකවත් අඬහෝ ගන්න කෙනෙක් පැත්තටවත් ගන්නෑ. බෑ අරගෙන බෑ මොකද ඒකෙන් වෙන්නේ දෙගොල්ලම අඬනවා. ඔබ තනියම අඬපන් ඕන තරම් අඬපන් සතුට වෙනාට තමයි ළඟට වරි එන්න එපා ළඟට කියලා එලව ගන්න. එනිසා හිතටත් කියන්නේ එපා චරිචුරු ගන්න. වෙන දේ බලපන් කොයි දෙයක්වත් හිත කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ කෙලෙසුණයි කියලා හිතුවොත් තමයි. ඒක ආධුනිකයට කරන්න බෑ. ඉස්සරහට යනකොට අපිට හම්බ වෙන වාසිය තමයි මෙතෙක් කරපු භාවනාවේ ඔය මොනම දෙයක්වත් ඔලුවට ගන්න නැහැ. මොනම දෙයකින් හිත කරදර ගන්න නැහැ. හොඳයි අපි පැයකුත් විනාඩි 40ක් 45ක් විතර අරගෙන තියෙනවා. ඉතින් වෙන වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ කාලයේ සක්මන් සක්මන් භාවනා සඳහා ගතකරනද අපි එතකොට තුනට රැස් වෙනවා. නැවත පරියංක භාවනාවක් සඳහා. ඉතින් මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.